එහෙමයි ස්වාමීන් වහන්ස තව එක පුංචි කරුණක් පැහැදිලි කරගන්න ඕනේ දැන් අර ස්වාමීන් වහන්සේ පන්සල්වල ව්‍යාපාර ගැන කියනකොට දැන් ඔය සමහර පන්සල්වල ටියුෂන් ක්ලාසස් එහෙමත් තියෙනවා ඒකත් ව්‍යාපාරයක් නේද නමුත් එතනදී අපි බලන්න ඕන ඒකෙන් මොකද්ද කෙරෙන්නේ දැන් අපි හිතමු භික්ෂුන් වහන්සේ ටියුෂන් පන්තියක් කරලා මුදල් හම්බ කරනවද එහෙම නැත්නම් ටියුෂන් පන්ති කරගන්නට අවස්ථාවක් දීලා තියනවද වෙන ගුරුවරු ගෙන්නලා ටියුෂන් පන්ති කරනවද එතකොට ඒකෙන් යම්කිසි ආයතනයට මුදලක් එනවා වෙන්න පුළුවන් පන්සලේ නඩත්තු කටයුතුවල ඒ වගේම දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා වෙන්න පුළුවන් එතකොට එතන තමන් යම්කිසි අවස්ථාවක් හදලා දීලා තියෙනවා දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න. ඉතින් ඒක භික්ෂුවක් හැටියට අපරාධයක් කියලා කියන්න බෑ. එතකොට ව්‍යාපාරයක් කියන එකෙන් අදහස් කරේ අර විදිහට තමන් මුදල් ආයෝජනය කරලා ඒක යලි යලි වර්ධනය වෙලා තමන්ට ප්‍රතිලාභ ලැබෙන විදිහේ වැඩ කටයුතු. එතකොට එහෙම ඒවා භික්ෂුන් වහන්සේලාට උචිත නැහැ. දැන් අර ටියුෂන් පන්තියක් පවත්වනවා. ඒ කියන්නේ දැන් මේක කතා කරන්න ගියාම සියුම්ව අපි කතා කළොත් එහෙනම් ඉතින් මුදල් පාවිච්චි කරන එකත් හාමුදුරන්ට හොඳ නැහැ නේ. වගේ තැනකට යනවා. එතකොට දැන් මුදල් පාවිච්චි කිරීම භික්ෂුවට ඇවතක් සිද්ධ වෙනවා තමයි. එතකොට ඒ ඇවතින් වැළකීලා ඉන්නවද නැද්ද කියන එක උන්වහන්සේගේ පෞද්ගලික වැඩක්. එතකොට උන්වහන්සේ මුදල් පරිහරණය කරනවා නම් දැන් ඔය දායකයොත් අහනවා දැන් අපි හාමුදුරන මුදල් පූජා කරන එක සුදුසුයි. ඉතින් මුදල් පූජා කරන එක සුදුසුයි කියලා කියන්න බෑ. හැබැයි හාමුදුරුවෝ දැනටමත් මුදල් පරිහරණය කරනවා නම් ඒක දායකයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට කැපකරුවෙක් හරහා උන්වහන්සේ කරන කටයුතු වලට උදව් කරන්න පුළුවන් නම් එහෙම කරන්න ඕන. කැපකරුවෙක් නැතුව හාමුදුරුවෝ මේක ක්‍රියාත්මක වෙනවා නම් ඉතින් ඒක දායකයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. දායකයා උදව් කරන්නේ සාසනික කටයුත්තට. ඒක උන්වහන්සේ අතට අරගෙන කරනවද? කැපකරුව හරහා කරනවද කියන එක ඒක උන්වහන්සේගේ වැඩ. ඒ නිසා උන්වහන්සේ ඒ කුඩා කුඩා ශික්ෂාපද රකින්නවද නැද්ද කියන එක උන්වහන්සේට ඒ වගකීම දරා ගන්නට ඉඩ හරින්න වෙනවා. හැබැයි එහෙම මුදල් හදල් පරිහරණය කරන්නේ නැති කෙනෙකුට නැති බව දැන දැන අපි බලහත්කාරයෙන් මුදල් දෙන්න යන්න හොඳ නැහැ. ඒ නිසා මුදල් පූජා කරනවා නම් හෝ එහෙම ලැබෙන්න සලස්සනවා නම් උන්වහන්සේ මුදල් පරිහරණය කරනවද කැපකරුවෙක් ඉන්නවද කොහොමද ඒක විනයානුකූලව අපි පරිත්‍යාග කළ යුත්තේ කියලා හොයලා බලලා ඒක කරීමයි සුදුසු. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඩාන්සින් ක්ලාසස් දැන් බොහෝ විශ්ව දැන් මේක එන්න එන්න සියුම් වෙනවා පැටලෙනවා ඩාන්සින් ක්ලාසස් බොහෝ වෙලාවට වැඩියෙන් වෙනවා දැන් මේ දැන් මේ දවස්වල විශේෂයෙන්ම අර පෙරහැරවල් එහෙම සංවිධානය වෙන්න තියෙනකොට පන්සලේම ගෙනල්ලා ඒක පුරුදු කරනවා එතකොට ඉතින් ඒවත් ඒක විදිහකට ධර්මයට විරෝධී තමයි නමුත් සංස්කෘතියට සම්බන්ධයි. ඔව් දැන් භික්ෂූන් වහන්සේට භික්ෂූන් වහන්සේ නටන්න යන එක සුදුසු නෑ. උන්වහන්සේ නැච්ච ගීත වාද්‍ය වැළකේ. දැන් දරුවන්ගේ කුසලතා දියුණු කරන්න දැන් සමහරලාට දහම් පාසල් භක්ති ගීත තරක. එතකොට ඒ දැන් අපේ දහම් පාසලේ වුණත් ඒ දරුවන්ගේ දහම් අධ්‍යාපනයට අමතරව කුසලතා සංවර්ධනය කරන වෙනම වැඩසටහන් ටිකක්. මොකද ඒ දරුවෝ පාසල් අධ්‍යාපනයෙන් නැවතිලා ගෙදර ඉන්න කාලෙ වෙනකොට ඒගොල්ලෝ විවිධ විෂමාචාර වලට ඇබ්බැහි වෙන්න ඉඩකඩ වැඩි. ඒගොල්ලන්ගේ පෞරුෂය වෙන පැතිවලට හරවනවා. මත්පැන් වලට, මත්කුඩු වලට ඒවා බලහත් කරනවා. එතකොට ඒ කාල සීමාව තුළ ඒගොල්ලෝ පන්සලට ගෙන්නගෙන ඒගොල්ලන්ගේ රුචිකත්වයක් ඒගොල්ලෝ නිවේදන වලට කැමති නම් ඒවා එතකොට කරාටේ කුන්ෆු වගේ මාෂල් ආර්ට්ස් පැත්තට කැමති නම් ඒ වගේ ඒවා එතකොට නැටුම් ගැයීම් වලට කැමති නම් ඒ පැත්ත ගායනයට කැමති නම් ඒ පැත්ත පරිගණක විද්‍යාවට කැමති නම් ඒ පැත්ත ඒ වගේ විවිධ වැඩසටහන් නිර්මාණය කරලා ඒවට සුදුසු ගුරුවරු ගෙන්නලා අර දරුවන්ගේ අමතර කාලේ ඒ වගේ වට යොමු කරලා කුසලතා සංවර්ධනයටත් ආත්ම තෘප්තියක් සහ පෞරුෂයක් හදාගන්නත් උදව් කරනවා අර විනාශයෙන් වළක්වන්න. එතකොට එතන අදහස තියෙන වෙන එකක්. ඒක මේ ආර්ථික ඉපීමක් හැටියට ආයෝජනය කරලා ව්‍යාපාරයක් හැටියට කරන වැඩක් නෙමෙයි. ඒ වගේම පන්සලේ නටන ගයන එක හොඳද නැද්ද කියන එක ඉතින් ඒක හාමුදුරුවෝ නටන්න යන්නේ නැතිනම් හාමුදුරුවන්ට ඒකේ මානසික ගැටලුවකුත් නැතුනම් ඉතින් අර දරුවන්ගේ කුසලතාවයන් වර්ධනය කරනවා කියන පදනමේ එක කරනවා නම් අපිට ඒක වැරද්දක් අපරාධයක් කියලා කියන්නව බෑ. මොකද දැන් අපි මුලින් කිව්වනේ දුර්ගුණ දුරු කරන්න, යහගුණ අවදි කරන්න, ලෝක ධර්ම අවබෝධ කරගන්න. දැන් අපි කුඩා දරුවෙක් අපි හිතමු ඉගෙන ගන්නකොට අපි ඒ දරුවට කිව්වොත් එහෙනම් පුතේ ඔය වැඩි දියුණු කරන්නේ සංස්කාරයි ඕවා නිකන් මේ සසර පැවැත්මට හේතු වෙනවා ඒ නිසා ඔබ ඉගෙන ගන්න එපා ඒවෙන් සංස්කාර වැඩි වෙනවා අපි සංස්කාර අතාරින්න පුහුණු වෙන්න ඕනේ කිව්වොත් ඒ පොඩි එකා අබබ්බෙක් වෙනවා ඒ නිසා මුලදී අපි මේ දරුවා තුල තරඟකාරීත්වයක් ඇති කරලා අධ්‍යාපනයට කැමැත්තක් ඇතිලා මුලින් අපිට ඇති කරන්න වෙන්නේ තෘෂ්ණාව තමයි. ඒ තෘෂ්ණාව ඇති කලේ නැත්නම් ඒගොල්ලන්ට මධ්‍යස්තව අවශ්‍යතාවය හඳුනාගෙන දේවල් කරන්න පොඩි කාලේ දක්ෂ නැහැ. ඒ නිසා අපි යම් යම් ඉලක්ක දෙනවා. ඉලක්ක දීලා ඒවා දියුණු කරගන්න උත්සාහ සලසන. ඊට පස්සේ ඒ දරුවම වැඩෙනකොට අපි කියනවා තණ්හාව හොඳ නැහැ, දේවල් අතාරින්නවා. දැන් මුලින් මුලින් එකතු කරගන්න එකතු කරගන්න කියලා පොඩි එකාව පොළඹනවා. ලොකු වුණාට පස්සේ අතාරින්න අතාරින්න කියලා. ඉතින් මුලින් ඉඳන්ම අතාරින්න කිව්වම හොඳ නැද්ද? මුලින් ඉඳන් අතාරින්න කිව්වොත් නිකම්ම නිකන් පුස්සක් තමයි හැදෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම අර පෙර දින එකක් කිව්වේ මේක නිකන් රොකට් එකක් අරිනවා වගේ වැඩක්. අර මුලදී ලොකු ස්කන්ධයක් තියෙන්න ඕන ඒකට ලොකු වැය කිරීමක් කරන්න ඕන ඉතින් ඒක අනවශ්‍ය කොටසක් තමයි හැබැයි ඉතින් මේ යම් ඉමකට යනකම් ඒ ඒ ජවයෙන් තමයි යන්නේ ඒ ඉම පහු කළාට පස්සේ තමයි ඒ කොටස හැලිලා ඉතුරු සියුම් කොටස ක්‍රියාත්මක වෙන්නේ එම්මයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි නවතිනවා දැන්